වෙලාවේ විනාඩි 3යි දැන්. ධර්මානුශාසනාව අද රාත්‍රී ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආකමිකාංශයේ දේශකයන්න් වහන්සේ මීරිගම බෝතලේ කිරිතුලාගල අරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද තල්ගම්මේ සුධීරානන්ද ස්වාමින්වයන්න් වහන්සේ සදේවතුනි පන්සිල් සමාදන් වීමට පෙර දැන් අපි নমස්කාරය කියමු.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 වල යහපත් විදිහට ඒ ආරම්භය කොච්චර දුරට සාර්ථක වුණාද කියලා පසුවිපරමක් වශයෙන් හැරිලා බලන්න ජීවිත ආවර්ජනයක් කරන්න කොච්චර ගුණධර්ම වලට පිටුපාලා යහපත් ධර්ම ගණන් නොගෙන සමාජයේ යන රැල්ලට යට වුණා වැඩ සිද්ධ වුණාද කියන එක මේ විදිහට පෙර විපරම පසු විපරම හොඳ ආරම්භය හොඳ සිතුම් පැතුම් ආකල්ප සංකල්ප වලින් ආරම්භය ඒ ආරම්භයේ අදිටන කොච්චර සාර්ථක වුණාද යන වග බලන්නට ඕන හැරිලා ජීවිතය පිළිබඳව. ඒ විදිහට පින්වතුනි එක දවසක් එහෙම සකස් වුණොත් ඒ විදිහේ දවස් ගණනාවක් ජීවිලා යනකොට ඒ දවස් ගණනාව එහෙම තමගේ ජීවිතයේ යම් පරමාර්ථයකට අනුව සකස් වෙන යම් සලස්මක් තුල සකස් වෙන ජීවිතයක් බවට පත් වෙනවා. බෞද්ධ පරමාර්ථය සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒ පිළිවෙලට පිළිසිඳුවට ක්‍රමානුකූලව වැඩගන්මකින් යුතුව ජීවිතයක සකස් කර ගැනීම ධර්මානුකූල කර ගැනීම අවශ්‍යක කාරණයක්. ඒ නිසා මේ බණ ටිකෙන් ඒක තමයි මේ කරන්නේ. සාමාන්‍ය ස්වභාවය තමයි රාග ද්වේෂම වැඩෙන වැඩවලට කයෙන් සිද්ධ වෙන වචනයෙන් සිද්ධ වෙන මනස පවා ඒ විදිහට නැඹුරු වෙන එක තමයි ලෝකයේ ස්වභාවය ලෝකයෙන් ඈතර වීමේ මඟක් කිය බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර තත්වයට ඒ තත්වයට පෙළ ගැහෙනකොට ඒ ජීවිතයේ පින්වත්නි සුවිශේෂී ජීවිතයක් බවට පත් වෙනවා ගුණාත්මක ජීවිතයක් බවට පත් වෙනවා ගරුකටයුතු ජීවිතයක් බවට පත් වෙනවා මොනදී බාහිරින් ලැබුණත් නොලැබුණත් අටලෝ දහම හමුවේ මනස යම් මට්ටමකට හරි ස්ථාවර කරගෙන යන්නේකින් ලැබෙන ඒ අසාමාන්‍ය සැපත භුක්ති විඳින කෙනෙක් බවට පත් වෙනවා. මේ ආයතනෙ මේ सिद्ध කරන්නේ එයයි. හැමෝටම ධර්මයේ දෙන්න බෑ. ඒක බුදුරෙක් පහළ වුණත් බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියත් ඒක කරන්නට බෑ. ඒ නිසා අපිත් ඒ වගේ උත්සාහයකට තේ වෙන්නේ මොකද කොහොමත් අපි දන්නවා අපි බණ කියනකොට ඊට වඩා සිය කෝටි ගණනකින් අඩු ප්‍රමාණයක් තමයි මේ අනුශාසනාවට අනුකූලව වැඩ කරන්න පෙළඹෙන්නේ. ඒ නිසා දැන් මේ පින්වතුන් මේ දායකත්වය දරන්නේ එන්නේ සත්‍යේතනා හිතේ ඇතුවයි. එහෙම තමයි දායකත්වයේ දැරිය යුත්තේ. එතකොට පින්වත්නි පින මහත් පළ වෙනවා. ඒක එල්ල කරලා තමයි අර බුදුරජාණන් වහන්සේ වදාළේ සබ්බදානං ධම්මදානං ජිනාති කියලා. අභය දාණයටත් වඩා ආමිෂ දාණයටත් වඩා සියලු දානවලට වඩා ධර්ම දාණය උතුම් කියලා දේශනා කළේ පින්වතුනි ඒ ධර්ම දානය කරන එකෙන් කෙනෙකු විසින් තවත් කෙනෙක් තමන්ගේ සිතුම් පැතුම් ආකල්ප සංකල්ප වල සංස්කරණයක් ඇති කරගත්තොත් ඒ ධර්මය ප්‍රාමාණිකත්වයෙන්ගෙන සමාතේ ජීවිතේ නතර වෙන බුද්ධත්වයේ කියන තුන්ලොවක් සනසන්ත හැදීමකට ඒ ආරම්භය හේතු වෙන්න පුළුවන් ඒ නිසා ඒකයි කිව්වේ සියලු දාන වලට වඩා ධර්ම දානය උසස් කියලා ඉතින් අද මාතෘකා කළේ ස්වදේශීය සේවය උදේහවා බණහඳ කැපවෙච්ච පිරිසක් ඉන්නවා. තේවිච්ච පිරිසක් ඉන්නවා. සමීක්ෂණ වාර්තාවලින් මා දන්නා පමණින් හැමදාම ශ්‍රාවක ප්‍රසාදණයට ලක් වෙලා පළවෙනි තැනට එන්නේ මේ ආයතනය. විද්වත් පිරිසක් ඉන්නවා. දහමට නැති වෙච්ච පිරිසක් ඉන්නවා. මේ ධර්ම දේශනාවල වුණත් ක්‍රමයේ තියෙන්නේ. හොඳ තත්වයක් තියෙනවා බොහෝ මාධ්‍යවලට වඩා. ඉතින් එම නිසා මේ ආයතනය හරහා ධර්ම දානයේ කොටස් කරුවන් වෙනවා කියවට පස්සේ ඒ අයගේ වැඩේ සාර්ථකත්වය අතින් ඉහළයි. අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා කළේ දායකත්වයේ ධර්ම පින්වතුන්ගේ බලාපොරොත්තු බොල් නොවන පරිදි බණාණ්ඩිදගත් සියලු දෙනාගේ ඉච්ඡා බංගත්වයට පත් නොවීමක් සිද්ධ වනු පිණිස බලාපොරොත්තු සුන්නවනු පිණිස ධර්ම කරුණු කීපයක් මතු කිරීමට හේතු වෙන පාලි පාඨයක්. මේකෙන් කියවුනේ චබ්බිසුද්ධික්කමේ නේවං භාවයේ තබ්බෝ චතුබ්බිදෝ පියවර 6කින් පිළිවෙලට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේවත් මනස රාග ද්වේෂ මොහ වලින් නිදහස් කර ගැනීම සඳහා කෙනෙක් අනුගමනය කළ යුතු පියවර 6ක් දැන් අපි සාමාන්‍යයෙන් දන්න පියවර 7ක් විදිහටනේ ඒ සත්ත්ව විසුද්ධිය කියලා කියන්නේ මනසත් පිරිසුදු කරන පියවර 7ක් ඒකෙන් ප්‍රතුජන කාලයේ තියෙන වැඩ ටික පුහුණු කාලය විසුද්ධි 6කින් මාර්ගඵල ලබනකොට විසුද්ධි එකක් නිවන නිවන විසුද්ධියට ඇතුළත් වෙන්නේ නැහැ විසුද්ධි හතර නිවන ඇතුළත් වෙන්නේ ගින්නයි උණුසුමයි කියන්නේ එකක් නෙවෙයි ගින්නයි උණුසුමයි කියන්නේ දෙකක් හැබැයි ගින්න තියුණොත් තමයි උණුසුම තියෙන්නේ ඒ වගේ විසුද්ධිය අවශ්‍යයි ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ග ඵල සිත්වල වැඩ කරන සෝවාන් මාර්ග සෝවාන් ආදී මාර්ග සතරේ වැඩ කරන ප්‍රඥාවට ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. එතකොට ඒ ආකාරයට ඒ ප්‍රඥාව වෙනයි සෝවාන් ආදී මාර්ග ඵල වෙනයි නිවන වෙනයි. සෝවාන් ආදී තත්වයන්ගෙන් නැතුව නිවන් සාක්ෂාත් කරන්නට බෑ. ඒක වෙනම කතාවක්. නින්දර නැතුව උණුසුම ගන්නත් බෑ. නමුත් නින්දර වෙනයි උණුම වෙනයි. ඒකට කෙනෙකු පෙළ ගැසිය යුතු ආකාරය පළවෙනි එක තමයි මනසක තියෙන රාග ద్వේෂ මෝහ අඩු කරන ක්‍රමය මනස පිරිසුදු කරන ක්‍රමය. කාය දේශ මෝහෙන් හිත නිදහස් කරන ක්‍රමය. පළවෙනි එක තමයි සීලය. ඒ කියන්නේ සීල විසුද්ධිය කියලා කියන්නේ. සීලයෙන් හිත පිරිසුදු කරන. චිත්ත විසුද්ධිය. සමත භාවනාවේ පරිකරම උපචාර පරිකා මේ උපචාර අර්පණා සමාධි වලින් හිත පිරිසුදු කරන රාග ද්වේෂ මොහොලි. චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය නුවණත් එක්කම සමාධිය සම්බන්ධ කරලා හිත පිරිසුදු කිරීමට පටන් ගන්නවා. කාංකා විතරන විසුද්ධිය යන මාර්ගය පිළිබඳව සැකබරු කොට නුවණ පාවිච්චි කරලා ජීවිතය පිළිබඳව අලුත් නැම්මකින් බලන්න පුරුදු වෙනවා. පංචස්කන්ධය නෙවෙයි සත්‍යය පිළිබඳව. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒ කියන්නේ වැඩපිළිවෙලට දැසගත්තට පස්සෙත් වැරදෙන්න පුළුවන්. වැරදෙන්නේ නැතුව වරද නිවරද විතර කියන්නේ බරපතල කෙලෙස් රාග ද්වේෂ මොහ පස්පෝදස අකුසල් මට්ටමට වැරදෙනවා කියන එක නෙමෙයි. විපස්සනා කරන්න ගියාට පස්සේ ඒක හරි සියුම් මගන අතරමං වෙන්න පුළුවන්. ඒස නොවෙන්නට වග බලාගෙන ඉස්සරහට යන්නේ. ඊළඟට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. අර මුල් අවදානමත් මග අරගෙන හරියටම මග ගමන් කරනවා. ඒ කියන්නේ නාම විදර්ශනා ඥාන අවස්ථාව. ඒ කායන මාර්ගයට පිළිපැදලා ඉන්න අවස්ථාව. විපස්සනා භාවනාවේ දියුණු වෙන අවස්ථා නවයක් නෙවෙයි. නාම විදර්ශනා ඥාන කියලා කියන්නේ. ඊළඟට ඥාන දර්ශන විසුද්ධි. එතකොට පළවෙනි එක සීල විසුද්ධි. දැන් හිතලා බලන්න වටිනවා. දැන් සීලයෙන් කොහොමද හිතේ පවතින රාග ద్వේෂ මොහ ඉවත් වෙන්නේ කියලා. ඉවතුනේ සීලය කියන එක ලෝකේ කවදාවත් තියෙනවා. කලින් කාලට බුදුවරු පහළ වෙලත් මේ සීලයක් අනුමත කරනවා. එතකොට පංසීල් හරි ආජීවශ්‍රමක සීල් හරි අට සීල් හරි පොහොය පොහොය දහස සීල් හරි සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ දහස් සීලය හරි උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ කෝටියක් සංවර ප්‍රාතිමෝක්ෂ සංවර සීලය එතකොට මේ කොයි සීලෙන් මඟඵල නිවන් අවබෝධ කරගන්න බැහැ නෙමෙයි පුළුවන්. සීලේ සමස්යාවක් මේ කරන්නේ. එහෙම කියලා සීල සමාදන් වෙලා හිතව පමණින්ම සම්පූර්ණ මානසික පවිත්‍රතාවයකින් සැලසෙන්නේ නමුත් ඒක බුදුරජාණන් වහන්සේ නමගේ අනුශාසනාවලින් පෝෂණය වෙලා එන කෙනෙක්. ඒ සීලේ කෙනින් මනසට මනසට ප්‍රතිබද්ධව රකින්නේ. එහෙම සීලය රකින්නකොට හිතේ රාග ద్వේෂ මොහ පවතින්නේ නැහැ. සමුච්ඡේද ප්‍රහාණය ප්‍රහාණය වුණා කියන එක නෙමෙයි. කයි වචනේ සිද්ධ වෙන්න තියෙන බරපතල කුසල කොහොමද කරන්නේ? මනසෙන් වුණත් සිද්ධ වෙන්න තියෙන දැඩි ලෝභ දැඩි වෛර ලෝභය මිත්‍යා දෘෂ්ටි කිය ගන්න මට්ටමට ගිය ගන්න එහෙම වැඩ කරන්නේ අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි නෑ ඒවා කියන්නේ සීලයට උපක්ලේශ කියලානේ. සීලයට උපක්ලේශේ සීලේ බාල කරන, සීලේ දුර්වල කරන, සීලේ කිලුටු කරන, සීලය බල රහිත කරන ඒවට උපක්ලේශ කියන්නේ. ඒ කියන්නේ ප්‍රෝදෝපනා, මක්කපලාස, මායාසාට, ඊස්සා, මච්චරි ආදී වශයෙන් සඳහන් වෙන. දැන් මෙතනදී සීලය කියලා කියවට පස්සේ පංචිල් වලටත් මේක අදාළයි. කෝටියක් සංවර සීලයට සතර සංවර සීලෙම අදාළයි. දැන් ඔයගොල්ලෝගේ පංචශීල වලට සතර සංවර සීලෙම අදාළ නැද්ද? නෑ අදාළයි. ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ පින්වතුන් බලාපොරොත්තු වෙන රාග ද්වේෂ මොක්ෂය කිරීමට නම් පංචශීලයේ ප්‍රමාණවත්. හැබැයි පංචශීලයට තව එකතු වෙතු ගුණාංග ටිකක් තියෙනවා. දැන් සෝතෝදන රාජ්මා රහත්තුනි පංචශීලෙ රැක්කේ. හේමාව රහත්තුනි රාජමහේශිකාව පසෙන් පංචශීල ටිකනේ තිබුණේ. සන්තතියම චිත්තේ වාගේ. දැන් විසාකාව සෝවාන් වෙලා පංසිල් නැති. පංසිල් නැති. හැබැයි පංසිල් රකින්නකොට ආ පංසිල් වලට ඇතුළත් වෙන්නේ නැහැ කියලාම පංසිල් වලට ඇතුළත් වෙන්නේ නැහැ සඩපරස වචනේ පංසල් පංසිල් වලට ඇතුළත් වෙන්නේ නැහැ උපදූප කියන එක කියන නෑ එහෙම නෑ ඒවා පංසිල් රකින්න කෙනා නොසාවාදයෙන් වැළකෙනවා නම් මුසාවාදයෙන් වැළකීමේ සම්මා වාචා කියන මාර්ගාංග ධර්මයේ දියුණු කිරීමට නම් සම්මා වාචා කියන එක හඳුන්වා දෙන්නේ බණපොතේ කොහොමද? කතමාස්සා භික්ඛවේ සම්මා වාචා. මුසාවාදා පටිවිරතෝ හෝති. කිසුනා වාචා පටිවිරතෝ හෝති. පරුසා වාචා පටිවිරතෝ හෝති. සම්පප්පලාප පටිවිරතෝ හෝති. මුසාවාදයෙන් විතරක් වෙලකිච්ච කෙනෙකුට රාගදේශ මොහ දුරු කරන්න යන ගමනට එක ප්‍රමාණවත්ද? ඒ කියන්නේ කියලා කියනවා සැඩපරුස වචන කතා කරනවා ඕපදූප කතා කරනවා මුසාවාදයෙන් විතරක් වෙලකිනවා. හරිද? නෑ හරි නෑ. ප්‍රමාණවත් නෑ. කියන්නකො ප්‍රාණඝාතය හොරකම කාමාපචාරය මුසාවාදයේ සුරාව මේ පහෙන් වැළකෙනවා. ඊළඟට අර කියපු කේලම් සැඩපරස් වචන ඕපදූප කතා කරන හිස් වචන සම්ප්‍රප්පලා මේ ටිකෙන් වැළකෙනවා. ඒකද? ඒත් මම තවත් කොටසක් කියනවා. මොනවද? අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. නම් මනස වැඩ කරන්නේ. නමුත් යම්කිසි කෙනෙක් අයින් වචනයෙන් සමවර වෙනවා නම් බුද්ධානුශාසනාවක් දැනගෙන නම් කරන්නේ එයා මනස ගැන ඒක ප්‍රතිබද්ධ වෙන එක කරන්නේ මනස ගැන අවධානය යොමුවනේ කරන්නේ. ඈ? මනසේ රාග ద్వේෂම වැඩ කරන්නේ. මනසෙන් කරන අනුබල දීමත් එක්කනේ කය වචනයෙන් රාග දේශම වැඩෙන වැඩක් සිද්ධ වෙන ප්‍රාණඝාත ආදී මුසාවාද ආදී ඒ නිසා බුද්ධ ආගමේ සීලය කය වාචා සම්මෝධාන සීලං කියලා තමයි කිව්වේ හැබැයි මනසත් එක්ක අත්‍යන්ත වශයෙන් සම්බන්ධයි ප්‍රතිබද්ධයි එම නිසා ඒ සතර සංවර සීලය මෙනකොට සම්පූර්ණයෙන් මේ කයින් වචනෙන් සිද්ධ වෙන වරදෙන් නික්මීම පමණක් නෙමෙයි. අර රාග ද්වේෂ මොක්ෂය කිරීමට හේතු වෙන විදිහට මනසත් එක්ක සම්බන්ධ වෙනාම සීලය ආරක්ෂා වීම සිද්ධ වෙනවා. ඒක නිසා දැන් ශික්ෂා පද ටික රකින්න එකත් ඒ වගේ දැන් ශික්ෂා පද ටික ඇත්තට මේ එක සීලයක් වුණත් ආරක්ෂා කරනකොට දැන් අපි ශික්ෂා පද සීලය තියෙනවා ඉන්ද්‍රිය සංවර සීලය තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රතිසාමයේ සීලය තියෙනවා ඉතින් යම් කිසි කෙනෙක් ශික්ෂා පද ටික සමාදන් වෙනවා නම් හරියට ධර්මයක් දැනගෙන මේ ශික්ෂා පද එක එකක්ම කඩන් නොකඩන්නට අනිස්ථාන කරන්නේ කැමෙන අවස්ථාවත් මම නොකඩා එයින් මගහරින්නේ මේ මේ ශික්ෂාපදයක් කඩනකොට රාග ද්වේෂ මොහ වැඩෙනවා මගේ ඉලක්කය රාග ද්වේෂ මොහ ක්ෂය කිරීම නම් මො නිවන් අවබෝධ කර ගැනීමයි ඒ සඳහා අවශ්‍ය කරන පුණුවක් වශයෙන් මම මේ මේ ශික්ෂාපදේ රකින්නේ කියන වාදිස්ථානයේ තිබුණා නම් එමුතු මේ ජීවිතය තුළ ඉන්ද්‍රිය සංවර සීලය කොහොමත්ම වැඩ කරනවා එසකන ආශ්‍රේ දිව ශරීරය කියන මේවා හරහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වැඩ කරනකොට ශික්ෂාපද කඩන මට්ටමට යන එකම නෙමෙයි. ශික්ෂාපද නොකඩන මට්ටමේ ඉඳගෙන ඒ අරමුණු ගන්නකොට රාග ද්වේෂ මොන වැඩෙන විදිහට මනස පාවිච්චි කරනවා පාලනය කරනවා. ඊළඟට දැන් ආදි ප්‍රත්‍යසන්නිහිත සීලය කියවට පස්සේ මේක කෙනෙකුට මේක වරදක් පේන්නේ නැහැ සමහර ලාවට. මොකද ස්වාමීන් වහන්සේලා අපට නම් ඔබ කෙලින්ම විනේ නීතියක් වශයෙන්ම තියෙනවා. චීවර පින්දපාත සේනාසන ගිලම්පස කියන මේ මූලික අවශ්‍යතා හතර පාවිච්චි කරනකොට රාග ද්වේෂම නොවැඩෙන විදිහට වාක්‍ය හතරක් තියෙනවා ඒ හතරට පාවිච්චි කරන්න. ඒ සිවුරක් පාවිච්චි කරනකොට මේ සිවුර පරිභෝග කරන්නේ සීතල දුරු කරගන්න, උෂ්ණය දුරු කරගන්න මැසි මදුරුවන්ගෙන්, අවුවෙන් සුළඟින්, පත්තය ගෝනුසු ආදී සර්පයන්ගෙන් විහැකි පීඩා දුරු කර ගැනීමට, නොයසුවත් ලැජ්ජාව නැති වෙන ශරීර අවයව නසා ගැනීම පිණිස. බලන්න මේකයි කියන්නේ. ඒක ශ්‍රී කරන්නට ඕනේ. දැන් එහෙම නැතුව පාවිච්චි කළොත් මොකද වෙන්නේ? සිවුර හොඳට ලැබුණොත් ආ මේක හොඳයි කියලා ඇලීමක් ඇති වෙන්න පුළුවන්. සිවුර දුර්වල ගොරෝසු එකක් ලැබුණොත් Taman අකමැති පාටක් කැපසරුප් සීමාව තුල වුණත් Taman අකමැති පාටක් එන ගැටීමක් ඇති වෙනවා. ආන්නේක තමයි එතකොට. දැන් එතකොට ඕගොල්ලන්ට එතකොට මේක අවශ්‍ය නැද්ද එතකොට? දැන් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන සිල් රැකලා රාග දේශ මොක්ෂය කිරීම නම් නිවන් අවබෝධ කරගන්න ඕගොල්ලෝම පාවිච්චි කරනකොට යම් මට්ටමකට හරි දැන් අපි නම් ඒක පාවිච්චි කරොත් එහෙම චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියන ටික ඕගොල්ලෝනේ අපට දෙන්නේ. අපි ඒක මෙනෙහි කරන්නේ නැතුව පාවිච්චි කරොත් එහෙම නායකාර වෙනවා. නිවන්න වෙනවා. අපි පැවිදිච්ච පුංචි කාලේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ උදේහා බුද්ධ වන්දනා කරලා හමාර වෙනකොට අවවාද දෙනවා. පොඩි නමලා මේ සිව්පස පරිභෝගය කරනකොට ප්‍රත්‍යක්ෂව කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂව කරන සිවුර පෙරන වාරයක් පාසා දාන වලඳුන පිනක් පාසා සෙනසුන් පාවිච්චින කොට්ටමෙට්ට ආදී පාවිච්චි කරනකොට ගිලන්පස ගන්න ඔක අපිට අවධාරණය කියනවා නැත්තම් හරක් වෙලා අලි වෙලා තමයි ගිවන් වෙන්නේ කියලා සැරට කියනවා අපිට ඒක පුදුම විදිහට හිතට කාවේද දැන්වත් උදේ අවදි වෙච්ච ගමන්න මූණාපතව හොදන්නත් ඉස්සලා මතකේ ප්‍රත්‍යක්ෂාව භාවනාවට කියලා ඉඳගත්තු ගමන්නේ ඔක්කොටම ඉස්සලා මතකේ ප්‍රත්‍යක්ෂව කළාද කියලා. අර බලන්න. ඒක අපේ සීලයක්. ප්‍රත්‍යසාමයේ සීලය. ඒකට ඒ සීලය වෙන එකක් කියලා කරන නෙවෙයි. ඔගොල්ලෝ දෙන චීවර පින්ඩ පාත ආදී අපි පාවිච්චි කරේ කරාව ප්‍රත්‍යක්ෂයෙන් තොරව කියලා කවුරක්වත් දඬුවම් කරන්න එන්නේවත් ඕ කවුරක්වත් දැනගන්න කෙනෙකුත් නැහැ. බුද්ධ ආගමේ අනුන්ට විශේෂ වෙන සීමාව නෙමෙයි. තමාගේ තේ රාග දේශ මොහ කොහොමද වැඩ කරන්නේ කියන සීමාව තුලයි අවධානය යොමු විය යුත්තේ. ඒ නිසා බලන්න, ඒක ඕගොල්ලන්ට කියනන් අදාළයි. ඕගොල්ලෝ හිතින් අපි ඉතින් ස්වාමීන් වහන්සේලාට දෙන එක නිසා ස්වාමීන් වහන්සේලාට ඒක අදාළයි. අපි ඉතින් අපේ දෙයක් නෙවෙයි පාවිච්චි කළේ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නයක් නැද්ද ඇද්ද කියන එක ගලප ගන්න ඕනේ ඕගොල්ලෝ බලාපොරොත්තු රාග දේශ මොහ දුරු කරන්න නේද? එහෙනම් පාවිච්චි කරන සීකරන්න. දැන් පොය දවසක ඔයගොල්ලෝ සිල් ගන්න ගියොත් මෙනෙහි කරන ක්‍රමයක් තියෙන ආහාර ටික ගන්න වෙලාවේ සේනාසනය පාවිච්චි කරන වෙලාවේ ඒ නිසා අන්නේ විදිහට අනිත් දවස් වලට පාවිච්චි කරන්නකො පුරුදු කරන්නකො මොකද අමාරු වැඩක්ද කෑම ටික ගන්න වෙලාව එහෙම මෙනෙහි කරන්න ඇඳුම් ආදින පළඳින ලැහින් දෙස් මෙනෙහි කරන්න තමන්ගේ ගෙදර උනාට කමන එක මෙනෙහි කරන්න ඒ වතුර ටිකක් හරි බොන වෙලාවදී හරි මෙනෙහි කරන්න කොච්චර බලන්නකො දැන් අපි කියන අපට වෙලාව නැහැ මේ පිළිවෙත් පුරන්න වෙලාව නැහැ කියලා. ওই තියෙන්නේ කන්නේ බොන්නේ නැද්ද හැමදාම? ගෙවල් වල ගස් උඩ දින්නේ ගෙවල් වල නෙවෙයි දෙන්නේ, කැලේ දෙන්නේ. ඉතින් එහෙම පුළුවන් මෙහෙ කරන්න. ඉතින් ඔතකොට එහෙම මෙහෙ කරනකොට එක නිවන් මඟ වෙන්නේ නැද්ද? හොඳටම වෙන්නේ. ඇයි ඒ? කවුරක්වත් බල කරලා කරනව නෙමෙයි. ස්වාධීනව, අවංකව, උද්‍යෝගයෙන් තමාට යමක් දැනෙලා හොඳටම කරන දෙයක් වෙනවා. නිර්වාජීව කරන දෙයක් වෙනවා. අවශ්‍යම දෙයක් කියලා හිතාගෙන කරනවා. එහෙම තමයි මේක බලෙන් කරවන්න බෑ. අපට ඇත්තට බුද්ධ ආගම අනුගමනය කරගෙන යනකොට පින්වත්නි වර බුදුරජාණන් වහන්සේ වර එක අදාළ එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට අර ශික්ෂාපද රකින්න බෑ අභිධර්ම කටපාඩම් කරන්න බෑ කියලා එක්කාවට පස්සේ ඔය නමට එකක් රැක් ගන්න පුළුවන්ද කියලා හැවුවනේ මොකද්ද රකින්න පුළුවන්ද කියලා නෙවෙයි. හිත. හිත රාග ද්වේෂ මොන වෙන විදිහට පාලනය කරන්න පුළුවන් නම් ඒ අවධානයෙන් ඉන්න පුළුවන් නම් ඔක්කොම රැකිලා. අවශ්‍ය විදිහට රැකිලා. භාවනාවත් එතන කෙරිලා. සීලයත් එතන රැකිලා. ඈ ශික්ෂාපද සීලය රැකෙනවා ඉබේටම. ඉන්ද්‍රිය සංවර සීලෙත් රැකෙනවා. අර විදියට ප්‍රතිසාමයේ සීලෙත් රැකිනවා. ආර්ය පාරිශුද්ධ සීලෙත් රැකගෙන එක එක්කෙනාට කොපු ගහලා කෙකි ගහලා එකතු කරන්න සූදානම් වෙන්නේ ගිහියෙක් වුණත් ඇවිද්දෙක් වුණත් දන්නවා මේ කුණු ජීවිකාවක් කියලා. ඒ නිසා දැන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට කොච්චර තියනවද මිච්ඡා ජීවෙන් වැළකෙන කරුණ. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මහානකම ඔක්කොම නැති වෙන්න පුළුවන් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන්න ගියොත් මොකද වෙන්නේ? තමා ළඟ නැති ධ්‍යාන මාර්ගඵල අභිඥාදී කියවත් මොකද වෙන්නේ? මහානකමක් නැති වෙනවා. තමා කපකම් කරන්නේ එහෙම කියොත් මොකද වෙන්නේ? ඒ මිනිස්සු සලකනවානේ. අපේ දුවට හොඳ ළමයෙක් හොයලා දුන්නා, අපේ දුව පුතාට හොඳ ළමයෙක් හොයලා දුන්නා කියලා මිනිස්සු හරිය කැමැතිව කරගන්න. ඇති හාමුදුර කෙනෙක් කියවට පස්සේ සමහරට කැමැතිත් වෙනවනේ. ඈ? මොකද කිව්වේ? මිච්ඡා ජීවෙන් ජීවත් වෙනවා. සංඝාවිශේෂ කියලා බරපතල ශික්ෂාපදයක් කැඩෙනවා. වක්‍රව කියවොත් තමයි උතුරු මිනිස් දන් තියෙනවා කියන්නේ. වක්‍රව. එහෙම නැත්නම් කෙලින්ම කීවා දායකයට දැනගන්න බැරි වුණොත් එතරම් තියෙන ප්‍රශ්නයක්. වක්‍රව කියවොත් මොකද වෙන්නේ? තුලසි කියලා ලොකු වරදක් ආමුදු පළල් වරදක් කළා වෙනවා. ඒ මිනිස්සු හරි කැමතිනේ. මට මාර්ගඵල ලබන්න තියෙනවා අපේ අරන් ඉන්න කට්ටිය මෙහෙම කට්ටිය භාවනා කරනවා මාර්ගඵල තියෙනවා ධ්‍යාන තියෙනවා අභිඥා තියෙනවා සමාපatti තියෙනවා ඌවා කියවට පස්සේ මිනිස්සු චින්තාන්නේ නෑ ඔය මිනිස්සු ආයකනේ නම් කියලා මිනිස්සුත් එතකොට මොකද්ද එතකොට ඒ ස්වාමීන් වහන්සේට මිත්‍යා ජීවය. ඒ වගේ ඒවට බුදුරජාන් වහන්සේ කිව්වේ මහණෙන් නුඹලා මේ උතුම් මිනිස් ධර්ම විකුණාගෙන ජීවත් වෙනවට වඩා අර ගෙරි කපන කැත්තක් කරගෙන බඩ කපා ගත්තා නම් හොඳයි කියලා කිව්වා. ඇයි? ගෙරි කපන කැත්තකින් හරක් කපන කැත්තකින් සතුන් මරන කැත්තකින් පිහියකින් බඩ කපා ගත්තොත් මැරෙයි. නැත්තම් මරණ කර්ම වේදනාවක් ඇති වෙයි. අර උතුරු මිනිස්සුන් කියලා ජීවත් වුණොත් මොකද වෙන්නේ? අනන්ත සංසාරේ එක භවයක් නෙමෙයි. අපාගාමී වෙලා. අන්න බලන්න. ඉතින් ඒ නිසා ආන්නේ විදිහට අපි මොකද නොදන්න කෙනෙකුට තමන්ට තියනවා කියනවා. උතුරු මිනිස්සුන් තියනවා කියන ධානාදිය. ඒත් තාපත්‍යයක් වෙනවා. ඊළඟට ප්‍රණීත භෝජන ඊළඟින වළඳනවා. තමන්ට ඒක ගැලපෙන ගිලන්කමක් අසනීපකමක් නැතුව මොනද මොන ප්‍රණීත භෝජන සප්පි ගෙතේ නවනීතා වෙඬරු මතු මේපැණි පාණිතා පුප්පැණි ආදී පැණි වර්ග මච්චෝ මංසං දියමස් ගොඩමස් ඊළඟට කීරාන්ත ආදී කිරි මිදුණු කිරි කිරි දීකි මේවට කියන ප්‍රණීත භෝජන කියලා මේවා ඊළඟින වළඳන්න බෑ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඒක ගැළපෙන අසනීපයක් තියෙනවා නම් සුව වෙන්නේ ඊළඟින වළඳන්න පුළුවන් නැත්නම් බෑ ඥාතියින්ගෙන් ඊළඟින වළඳන්න පුළුවන් නැත්නම් ස්වාමීන් වහන්සේට ඕන දෙයක් අපි කැප දෙයක් කියන්න අපට අපි ලබා දෙන සූදානක පැවරුවොත් ඒගොල්ලන්ට කියලා ඊළඟින වළඳන්න පුළුවන් එහෙම නැතුව ඊළඟින වළඳුත් මොකද වෙන්නේ අන්න මිත්‍යා ජීවිතයක් වෙනවා භික්ෂුණියක් ඒ විදිහට ලාගෙන වැළඳුත් පාටිදේශනීය කියලා ලොකු ශික්ෂා පදයක් කැදේ. ඔන්න ඔය විදිහට ආහාර පාන උනත් ඉල්ලගෙන වළඳන්න බෑ. ඒ දුෂ්කර ආපත්‍යක් කියලා දෙනවා. ඔන්න බලන්න මිත්‍යා ජීවේ නිසා ශික්ෂාපද රාශියක් කැදෙනවා. ශික්ෂාපද කැදෙනවා කියලා කියන්නේ ඔය වගේ නීච ක්‍රියාකාරකම් නිසා තමන්ගේ වැඩෙන රාග දේශ මොහ නිවන් මාගෙන් බහැර. දැන් ගිහි පින්වතුන්ටත් ඕකේමයි. අපි කොහොම ජීවත් වෙන්නට කුකුල් කොටු හදනවා. වසවිස වෙලඳාම් කරනවා. අව්‍යාවද වෙලඳාම් කරනවා. අර පංච වෙලඳාමක් තියෙන්නේ. මිත්‍යා ජීව කුණු ජීවිකාව. ගදගහන ජීවිකාව. ආන්නේමයි. එතකොට ඊළඟට ඔන්න ඔය සීල් හතරම රැකෙන. එතකොට තමයි යන්න පිරිසුදු මනසක් ඇතිවීමට ඒ සීලේ සීල විසුද්ධියක් බවට පත් වෙන්නේ. ඊළඟට චිත්ත විසුද්ධිය. මේක ගැන අපි බොහෝ අවස්ථාවලදී කතා කරලා තියෙනවා. ඕගොල්ලෝ දන්නා චිත්ත විසුද්ධිය කියලා කියන්නේ උපචාර සමාධි, අර්පණා සමාධි. දැන් කෙනෙක් යම් භාවනාවක් අපි ආනාපාන සතිය වගේ කියලා නැවත නැවත නැවත නැවත නැවත හිත සමාධි කරනකොට ආස්වාස ප්‍රස්වාස කරලා වදින තැනට ධානයකටපත් උනේ නැත්නම් ධානයකට කිට්ටු කරලා මනස සමාධි වෙලා තියෙනවා නම් ඒකට කියන්නේ උපචාර සමාධිය. උපචාර සමාධිය ධානයට කිට්ටු කරලා ඉන්නවා. ධානයක් ලැබුවොත් ධානයේ උපචාර සමාධියේ වෙනස උපචාර සමාධිය කාමාවචර. ධානයේ ඒක රූපාවචර අරූපාවචර. රූපාවචර අරූපාවචර ධාන ලැබුවට පස්සේ දිවා රාත්‍රියක් වුණත් එකම විදියට එකම ආකාරයෙන් ධානසිටම තමයි වැඩ කරන්නේ. ධානසිට වැඩ කරන්නේ චිත්ත සමාධි. ඒ විදිහට මනස පිරිසිදු කරොත් අර කේප රාග ద్వේෂ මොහ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම ධානයේ ඉන්න තා හිතේ පහළ වෙන්නේ ධානයේ නැගී සිටියොත් සාමාන්‍ය කෙනෙකුට වාගේ නීවරණ ධර්ම පහළ වෙන්නේ අන්න ඒකට කියන්නේ චිත්ත විසුද්ධිය දීඝ කාලකට රාග ద్వේෂ මොහ වලට ඉඩ අහුරනවා මනසේ නිට්ඨි විසුද්ධිය ඒ කියන්නේ එතන ප්‍රඥාවත් එක්කලා සම්බන්ධ කරලා ගත යුතු පළහිලව්වක් තියෙනවා. ditthi visuddhi කියලා කියන්නේ සත්‍ය පුද්ගලයා නෙමෙයි නාම රූප වශයෙන් දකින්න පුරුදු වෙන එක. නාමය අනෙකක් රූපය අනෙකක් පංචස්කන්ධයෙන් පින්වතුනි නාමයට ස්කන්ධ කීයක් ඇතුළත් වෙනවද ඈ පංචස්කන්ධයෙන් නාමයට ස්කන්ධ කීයක් ඇතුළත් වෙනවද ඈ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. ඒ රූපස්කන්ධය කියන්නේ කෙලින්ම රූප. වේදනාස්කන්ධය නාම. සංඥාස්කන්ධය නාම. සංස්කාරස්කන්ධය නාම. විඥානස්කන්ධය නාම. ඒතර පංචස්කන්ධේ නාම රූප වලට බෙදුවට පස්සේ රූපස්කන්ධය සමානයි රූප. වේදනා සංඥා සංකාර විඥාන හතර සමානයි නාම. එතකොට නාමයේ රූපේ නෙමෙයි රූපේ නාමයේ නෙමෙයි කියලා දැනගන්න ඕනේ. සුතමේ වශයෙන් දැනගන්නත් පුළුවන් දැන් මේ අහනකොට තේරෙන්නේ. චින්තාමේ වශයෙන් දැනගන්නත් පුළුවන් ඔය නැවත හිතලා බලනකොට ඔය තේරෙන්නේ. ඊට වඩා ඉතා වැදගත් වෙන්නේ බලාත්මක වෙන්නේ ප්‍රබල දිට්ඨි විසුද්ධියකට හේතු වෙන්නේ භාවනා කරන්නට ඕනේ. හ්ම් භාවනා කරන්නට ඕනේ. එතකොට තේරෙනවා. සත්‍ය පුද්ගලයෙක් නෙමෙයි නාම රූප දෙකක් කියලා. රහත් උත්තමය උත්තමාව කියලා තියෙන්නේ. යතයි අංග සම්භාරා හෝති සබ්බෝ රතෝ इति එවං කන්දේසු සම්තේසු හෝති සත්තෝති සම්මුති. යම්සේ වාහනයේ කොටස් ටික කෑලි ටික ලස්සනට ගැලපුවාට පස්සේ සම්බන්ධ කරාට පස්සේ වාහනය කියලා නමක් ලැබෙනවා. කෑලි කියනකොට ඒ වාහනය කියන නම ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ නිසිපරිදි ගැලපුණාට පස්සේ සත්‍යය කියන නම ලැබෙනවා. රූපයට පමණක් සත්‍යය කියන්නේ වේදනාවට පමණක් සත්‍යය කියන්නේ සංඥාවට පමණක් සත්‍යය කියන්නේ සංස්කාර චේතනාවට පමණක් සත්‍යය කියන්නේ නැහැ. විඥාන හිතට පමණක් සත්‍යය කියන්නේ නැහැ. පහ එකතු වෙන්න ඕනේ. එකතු වුණාට පස්සේ සත්වයා කියලා නම ලැබෙනවා. රෝද හතර තිබුණ පමණින් වාහනේ කියන්නේ එන්ජින් එක විතරක් තිබුණ පමණින් වාහනේ කියන්නේ ගියර් බොක්ස් එක විතරක් තිබුණ පමණින් වාහනේ කියන්නේ චැසියට පමණක් වාහනේ කියන්නේ ඔක්කොම ටික ගැලපුණාට පස්සේ වාහනේ කියලා බලන්න. ඒ ජීවිත ආબોධි ලැබුවාට පස්සේ ප්‍රකාශ වෙන දිට්ඨි විසුද්ධියේ පිරිසුදුතාව, නිවැරදිතාව, ආනේ විදියට. ඒ විදිහට ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගන්නකොට අරූප වේදනා සංඥා සංකාර විඥානවල ලක්ෂණ රස පච්චපට්ඨාන පදස්ථාන ඔක්කොම හොයන්නට ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන සුළුමුළු හොයන එක තමයි කියන්නේ. දැන් අපි ගින්නක් ගන්නකො දැන් ගින්න ගත්තට පස්සේ අපි මෙහෙම හිතනවා ලක්ෂණ කියන්නේ ඒකේ බාහිරින් දකින්න තියෙන ගතිය. ගින්න ලක්ෂණය මොකද්ද? රස්නේ උණුසුම්. ගින්නෙන් කරන කෘත්‍ය මොකද්ද? පුරුස්කනවා, දවනවා. ගින්නක් තියෙනවා කියලා අපි දැනගන්නේ මොකෙන්ද? දුමක් තියෙනවා නම් ගින්නක් තියෙනවා කියලා දැනගන්නවා. ගින්න ඇති වෙන්නට හේතුව මොකද්ද? පදස්ථාන ආසන්න කාරණේ මොකද්ද? ගින්නක් ඇති කරන මොනවද අපට අවශ්‍ය කරන්නේ? ඉන්ධන අවශ්‍යයි. දැවෙන ද්‍රව්‍ය අවශ්‍යයි. ආන්නේ විදියට අරූප වේදනා සංඥා සංකාර විඥානවලත් ඔය විදියට ඒ වගේ ලක්ෂණය ඒකක කටයුත්ත ඒකක වැටෙන ආකාරය නැත්නම් ඵලය ඒකක් එකක් ඇතිවීමට හේතුව සොයන්තෝ කොහොමද කරන්නේ ඒකත් සුතමේ වශයෙන් අහලා දැනගන්නත් පුළුවන් බණ තුලින් චින්තාමේ වශයෙන් ඊව මනසට ගලපලා ගලපලා තර්කානුකූලව තේරුම් ගන්නත් පුළුවන් ඊට පස්සේ සමත භාවනාව විපස්සනාවට හැරුණාට පස්සේ ප්‍රත්‍යක්ෂවම දැනනවා. හොඳට දැනනවා. පැහැදිලිව දැනනවා. විදිමත්ව දැනනවා. විසකව දැනනවා. ආන්නේ විතරක් දිට්ඨි විසුද්ධිය. ඈ දිට්ඨි විසුද්ධිය. ඊළඟට කාංකා විතරණ විසුද්ධිය. කාංකා විතරණ විසුද්ධිය. ඒ කියන්නේ අර දිට්ඨි සුද්ධිය කියන සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි කියන එක තේරුම් ගත්තට පස්සේ තවදුරටත් ඒක තීව්‍ර කරන්න ඕනේ. සැකේ සම්පූර්ණ නැති කරන්. දැන් දිට්ඨි සුද්ධිය ඇති වුණාට යම් වෙලාවකදී පස්සේ ආයෙ දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. සෝවාන් වෙලා නැහැ. ඒ නිසා ඒ තව මේක ප්‍රබල කරන්න දැක්ම. ඒකට කියන්නේ කාංකා විතරන සැකයක්වත් ඇති නොවන මට්ටමට. සත්‍ය පුද්ගලයෙක් නෙමෙයි කියලා දැක්කම රහතුන් වහන්සේලා කියලා තියෙනවා. නමේ හෝති අහෝසෙන්ති භවිස්සාන්ති නොහෝති මේ සංඛාරා විගමිස්සාන්ති වයංචස්සානුපස්සති මට අතීතේ මම ඌයේ මේ කියලා අදහසක් නැහැ වර්තමානයේ මම කියලා එහෙම අදහසකුත් නැහැ අනාගතේ මම වන්නේ මේ කියලා එහෙම අදහසකුත් නැහැ ඉතින් අතීතයේ මේ ඉපදිලා තියෙනවා ඉතින් භාවවල එක එක තැන්වල එහෙනම් එතුමට දැනෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයක පහළ වීම තමයි සිද්ධ වෙන්නේ. සත්‍යයක් නෙමෙයි. සත්‍යයෙන් නම දාගන්නට එකතු වුණාට පස්සේ නමුත් යථාර්ථයේ පංචස්කන්ධය. වර්තමානයේ වර්තමානෙත් මම කියලා මම ඉන්නවා කියලා මට ඒක වර්තමානෙත් මොකද තියෙන්නේ? පංචස්කන්ධය. අනාගතේ අනාගතේ නම් ඉතින් රහතුන් වහන්සේත් නම් ඉතින් කොහොමත්ම පංචස්කන්ධයවත් පහළ වෙන්නේ නැහැ. පෘථුග්ජන කෙනෙක් නැත යකමාර්ග ඵලලාභී කෙනෙක් කියමු කියනනම් අපි සෝවාන් කෙනෙක් කියමුකෝ. සෝවාන් කෙනාටත් අතීතේ මම වූයේමි කියලා අදහසක් නැහැ. වර්තමානයේ මම වෙමි කියලා අදහසකුත් නැහැ. අනාගතයේදී සෝවාන් කෙනා උපදින්න පුළුවන්. භව ගන්න සැලකුවිට භව ගන්නවක් උපදිනවා. අනාගතයේ මම කියලා වන්නේමි කියලා එහෙම අදහසකුත් නැහැ. නැත්නම් අපට හිතෙන්න පුළුවන් ඒක හාරි රහතන් වහන්සේ කොහොමවත් අනාගතේ නෑ නේ හින්දා කියලා. නෑ ඒ අර්ථයෙන් නෙමෙයි. රහතන් වහන්සේ ඒක දකින්නේ කොහොමද? හේතුන් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති. පංචස්කන්ධයේ පහළවීමට හේතු වෙන ධර්ම ටික නැති කළා නම් පංචස්කන්ධය නෑ. අතීතේ පංචස්කන්ධය නැති කිරීමට හේතු ටික ඇති කරගෙන නිසා අතීතේ පංචස්කන්ධය තිබුණා. වර්තමානයේ පංචස්කන්ධයේ 15ට හේතු වෙන ටික අතීතේ නැති කරලා නැහැ. ඒ නිසා වර්තමාන පංචස්කන්ධය තියෙනවා. හැබැයි අනාගතේ පංචස්කන්ධයක් 15ට හේතු වර්තමානයේ නැති කළා. එහෙනම් අනාගතේ පංචස්කන්ධයක් 15 වෙන්නේ නැහැ. අන්නේ අර්ථයෙන්. අතීතේ මම වූයේමි කියලා අදහසක් නැහැ. වර්තමානයේ මම කියලා අදහසකුත් නැහැ. අනාගතේ මම වන්නේමි කියලා අදහසකුත් නැහැ. හ්ම්? ඒ ඔන්න ඔය විදිහට බලන්න මේ කාංකා විතරණ විසුද්ධිය. ඔකදී මහා දීර්ඝව සප්ත විසුද්ධියක් විස්තර කිරීමට වෙලාව මදි. ඒ විදිහකත් දැක්ම ඇතික සැක වලින් ඈතර වෙනවා කියන එකනේ සත්‍ය පුද්ගලයෙක් කියලා ගන්නවා. එහෙම නොවේද කියලා ගන්නවා. නෑ එහෙම දෙගිඩියාවක් නෑ සත්‍ය පුද්ගලයෙක් නෑනේ කියලා තේරුම් ගන්න. අන්න ඒකට තමයි කියන්නේ කාංකා විතරණ විසුද්ධිය. සැකවලින් ඈතර වෙලා මනස පිරිසිදු වෙනවා. සැකේතර වීමෙන් මානසික පවිත්‍රතාව. ඊළඟට මොකද කියන්නේ? මාර්ගා මාර්ග ඥාන දර්ශන විශ්වවිද්‍ය. ඒක හරි වැදගත් අවස්ථාවක්. දැන් භාවනා කරන කෙනෙකුට උනත් සැක ඇති වෙන්න පුළුවන් සෝවාන් වෙලා නැත්නම් සැක ඇති වෙන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට අතරමං වෙන්න පුළුවන්. සමාත යම් මානසික අෂ්ටසිල්ලක් ලබනකොට දැන් මම රහත් වෙලා දුව කියලා ඒ අලුත් අත්දැකීමත් එක්කලා කොටු වෙන්න පුළුවන්. එසේ කොටු නොවි ඉදිරියට විපස්සනා කරගෙනම යා යුතුයි කියන එක තේරුම් ගැනීම තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. නිවන් මග නිවන් මග නොවන එක. තේරුම් අරගන්න එකට තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. එතන ඉති විස්තර කරන්න ගියොත් අර ඕභාසෝපීති පස්සද්දී අදිමොක්කෝච පග්ගහෝ සුඛඥානමුපත්තාන උපේක්ඛාච නිකාන්තිච දස උපක්ලේශ තියෙනවා. 아무ත් ඒවා විස්තර කිරීමට කාලය නෙමෙයි. බණපතක් ගත්තාට පස්සේ ටික තේරුම් ගන්නත් පුළුවන්. ඒක තනියෙන් කාටවත් කරලා දෙන්න පුරවන්නට බෑ. තමාගේ විශාල උද්‍යෝගයක්, උනන්දුවක්, කැපකිරීමක් අවශ්‍ය කරනවා. අවශ්‍යයි. ඊළඟට ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධිය කියලා කැලින්ම කියන්නේ මොකද්ද? ඔය කියපු මුල් විසුද්ධි හයෙන් ඇවිල්ලා ඥාන දර්ශන විසුද්ධි මග්ගෝ නාම පෞච්චය. ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ සෝවාන් මාර්ගඥානය, සතරදාගාය මාර්ගඥානය, අරහත් මාර්ග අනාගාමී මාර්ගඥානය, අරහත් මාර්ගඥානය. එතෙන් දෙන්න අර මුල් විසිද්ධියෙන් පිරිසුදු වෙවි, පිරිසුදු වෙවි, පුහුණු වෙවි, පුහුණු වෙවි එන්නට නෑ. එක ජීවිතයද? එක ජීවිතෙම කොහොම කරන්න බෑ. හැබැයි එක ජීවිතයකදී හොඳ ආරම්භයක් ගත්තොත් ඉදිරියට යනවා කල්පලක්ෂ ගණන් වුණත්. ඉතින් ඕගොල්ලෝ ආරම්භයක් අරන් තියෙනවා. දැන් ඕගොල්ලන්ට මේ යට වෙලා තියෙන්නේ චුතිය සිද්ධ වෙන අලුත් පටිසන්ධියක් ගත්තාට පස්සේ නම් මතු කරලා ගන්නත් මතු වෙච්ච එක දිනු කරන්නත් දිනුවේ කෙලවරට යන්නත් ආරම්භයක් ගන්නත් හැම තැනටම මේ මේ ධහමෙන් ලැබෙන පිළිසරණ හැර වෙනත් පිළිසරණක් නැත. එහෙනම් ඔන්න ඔය ටික කරගෙන යනකොට ඔබ මාර්ග සත්‍ය තුල ක්‍රියාත්මක වුණා වෙනවා. එතකොට මාර්ග සත්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා නම් දුක පිරිසිදු අවබෝධ වෙනවා. ඒකට අමුතෙන් කරන්න දෙයක් නැහැ. සමුදය ප්‍රහාණය වෙනවා. මාර්ගයේ වැඩෙනකොට Nirodha ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙමම කලයුත්ත කරගෙන යන්න. එතකොට ඉතුරු කටයුතු තුන සිද්ධ වෙනවා. ඔබට ඒ කලයුත්ත කරගෙන යාමට මේ කෙටි වේලාවේ ධර්ම උපදේශ ටික මහත්ම උපකාරයක් වේවායි ප්‍රාර්ථනා කිරීමට කැමැති වෙනවා. මේ පත්‍රිකාවල නම සඳහන් වෙච්ච සියලු දෙනාම බලාපොරොත්තු වෙන සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් සමුර්ධ වීම සඳහා මේ ධර්ම දානමය කුසලයක් තුනුරුවන්ගේ ආශිර්වාදයක් සියලු දෙනාටම ලැබේවා උතුම් ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා සතර බලදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා විජයශ්‍රී ජයශ්‍රී මාබෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා සියලු දෙනාටම නිරෝගීසුව දීර්ඝායුෂ වැඩේවා බලාපොරොත්තු වෙන සම්‍යක් ප්‍රාර්ථනාවන් සමෘද්ධ වේවා කර්ණකේ රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී කටයුතු දුවා දරුවන්ගේ මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යයන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ඒ භෞතික දියුණුවත් ඇති කරගෙන ආධ්‍යාත්මික වශයෙන් සීල සමාධි ප්‍රඥා ධර්මාඥාන භාවනාඥාන ප්‍රතිපත්තිඥාන දියුණු කරගෙන බොහෝ කාලයක් ආයු වර්ණ සර බල ප්‍රඥා දියුණු කරගෙන මේ ජීවිතයේ මඟඵල නිවන් සුව අවබෝධය දක්වා යන්නට බැරි වුණොත් මතු ජීවිත තිරසන් ආදී සතර අපාය ආදී දුක් වලින් මිදෙමින් සද්ධර්ම ශ්‍රවණාදී සම්පත්තීන් ලබමින් සුගති පරායන වෙමින් පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම මේ විසුද්ධි වලින් දෙලින් පෙරට දියුණු වීමට තුනුරුවන්ගේ පිහිටක් ලැබේවා කියලා අදිස්ථාන පිහිටවන්නට ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති Thank you. සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ මීරිතම බෝතලේ කිනිතුලාගල අරන්න සේනාසන වාසී පූජ්‍යපාද තල්ගමුවේ සුධීරානන්ද ස්වාමින්ද්‍රණන් වහන්සේ අපේ ස්වාමින්ද්‍රණන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු ඔබට පිරුවන් සරණයි